සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං සදා බුද්ධ සම්පන්න කෙනෙක් මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ අපේ ජීවිතය සකස් කරගන්න සසර ජීවිතය සූපත් කරගන්න සියල්ලට හේතු වෙන අපේ චිත්තසංතානය නිවැරදි සිතුවිලි ඇති කෙරෙන චිත්තසංතානයක් බවට පත් කරන්න ඕනේ. නිවැරදි සිතුවිලි ඇති කෙරෙන අපි ඇහැකරනාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් වලින් මනස කියන ඉන්ද්‍රියෙන් මේ ලෝකයේ තියෙන ලෝයේකු දේවල් අරමුණු වෙනකොට ආන්ගේ අරමුණු වෙන දේවල් පිළිබඳ අපි හඳුනා අපි හඳුනා ගැනීමක් සිද්ධ වෙනවා තේරුම් ගැනීමක් සිද්ධ වෙනවා අපේ හිතේ අපේ මානසිකාරය මේ හොඳ කෙනෙක් මේ නරක කෙනෙක් මේ මධ්‍යස්ථ කෙනෙක් කියලා තේරුම් ගැනීම සිද්ධ වෙනවා මේක හොඳ දෙයක් මේක නරක දෙයක් කියලා තේරුම් ගැනීම සිද්ධ වෙනවා සමහර ඇත්තෝ නරක දේවල් හොඳ දේ විදිහට තෝරගන්න ගතියක් තියනවද නැද්ද නේද අපිට උනත් සමහර දේවල් හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා හොයාගන්න බැරි අවස්ථා එනවද නැද්ද? මේක මම මේ කරන්නේ හොඳ දෙයක්ද නරක දෙයක්ද දන්නේ නේද? අන්නේ ඇයි ඒ ගැන අපිට දැනීමක් නැති හින්දා. එහෙනම් දැනීම කියන එක යම් දෙයක් ඉදිරියේ අපිට එන හැඟීම අපි අපේ අපේ සිද්ධ වෙන හඳුනා ගැනීමට අපේ අතීත දැනුම හේතු වෙනවමද නැද්ද? එහෙනම් මේක නිවන් දක්වන්න නම් කෙලෙස් වලින් අයින් කරන්න නම් අපේ මේ సంతානය කෙලෙස් අයින් වෙන හඳුනා ගැනීම. ඒ කියන්නේ ලෝභ, දේශ, මෝහ අයින් වෙන අයින් වෙලා සිතුවිලි උපදින විදිහට අපේ හිත සකස් කරන්න වෙනවද නැද්ද? ආන්ගේ වැඩ පිළිවෙල තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. කිසිම දෙයකට ඇලෙන්නේ නැති වෙන්න කොහොමද මේක අවසාන මොහොත දක්වා අරගෙන යන්නේ? කිසිම දෙයකට ඇලෙන්නේ නැති වෙන්න මගේ හිත අරගෙන යන්නේ කොහොමද? දැන් මං කියනවා කිසිම දෙයකට ඇලෙන්නේ නැතුව පොඩ්ඩක් හුස්ම දිහාට අවධානය යොමු කරන් ඉන්න කියලා. ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව. ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව. එතකොට මොකද? ආ ඒකට තමයි ඉඳගත්තේ කියලා පටන් ගන්නවා. ටිකක් වෙලා යනකොට මොකද? පෙරහැරක් බලනවා වගේ හිතට එනවා. අරණ දැක්කේවා නේද? අහපු ඒවා, වින්දේවා. ඉතින් මෙන්න මේ විදිහට නැතුව අපේ හිත ශක්තිමත් කරගෙන ඒ සිතෙන් මේ ලෝකයේ තියෙන දේවල් වල ඇත්ත తත්වය මොකක්ද කියලා ගවේෂණය කරමේ වැඩපිළිවෙල තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය. ඉතින් ඒකට නොයේකුත් නොයේකුත් උදාහරණ නොයේකුත් නොයේකුත් එක එක එක එක උපක්‍රම ක්‍රමවේද එක එක තැන්වලදී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක එක පිරිසට දේශනා කරපු එකම හරය තියාගෙන දේශනා කරපු ධර්මය අපිට ඇහෙන්න දකින්න ලැබෙනවා. ඉතින් දැන් සබ්බාස සූත්‍ර වගේ සූත්‍ර ධර්මයක් ගත්තොත් පින්නත් මේ ඒ සූත්‍ර ධර්මයේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන වචනේ නැහැ. නමුත් අන්තිමට වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් ඒ වගේ එක එක තැන්වලදී දේශනා කරපු ක්‍රමවේද වලින් එකක් හරි අපි පාවිච්චිට ගන්නවා නම් අපිට ලොකු මානසික වර්ධනයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ මාගේ ධර්ම දේශනා මාලාවේදී අපි ඉදිරියේදී එවැනි වටිනා සූත්‍ර ධර්ම ටික ටික ටික ටික සාකච්ඡා කරන්නත් බලාපොරොත්තු වෙනවා. මේ වෙනකොට අපි සාකච්ඡා කරමින් ඉන්නේ විසුද්ධි හත පිළිබඳවයි. ඒ විසුද්ධි හතේ දිට්ඨි විසුද්ධියට අයිති කරන නාම රූප පරිච්ඡේදය පිළිබඳ කතා කරන අතර වාරයේදී තවත් අවශ්‍ය වෙලාවට මේකුත් ධර්ම කරුණු අපි සාකච්ඡා කරා. ඉතින් ධර්මයේ සඳහන් වෙනවා කල්යාණ මිත්‍ර ආශ්‍රය ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය ධර්මානුධර්ම ප්‍රතිපදාව කියලා මේ සෝවාන් අංග කියලා. මෙවෙන් පින්නත් මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය මේ අංග කිව්වහම ඒ හතරගේ හතර අංගයක් කියන්නේ කොටසක් කියන එක. එක එක අංගයක් ඒක. ඒතර අංග ටික ඔක්කොම එකතු වුණාම සම්පූර්ණ එක හැදෙනවා. නේද? එහෙනම් මේකෙන් එකක් තමයි ධර්ම ශ්‍රවණය කියන්නේ. ඒකට අපි ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. එතකොට ඒ ධර්මය ශ්‍රවණය කළාට පස්සේ ඒ ශ්‍රවණය කරපු ධර්මය මට දැන් මගෙන් දැන් බණ අහගෙන ඉන්නවා කියන්නකෝ. බණ අහගෙන ඉන්නකොට මේ අත්තන්ට යම් ප්‍රමාණයක් තේරෙනවා. දැන් හරියට මේ පිරිස ගිරේට අහු වුණු පුවක් ගෙඩිය වගේ. පුවක් ගෙඩිය කපන දන තීරණය කරලා තියෙන්නේ කවුද? මම තමයි ගිරේ. මේ අත්තු පුවක්. හරිද? හුවක් ගෙඩිය කපන තැන තීරණය කරලා තියෙන ගිරේ. හුවක් ගෙඩියට ඕන විදිහට කැපෙන්නේ නැහැ. හුවක් ගෙඩියට ඕන විදිහට කැපෙන්නේ නැහැ. අන්න එහෙනම් ධර්ම ශ්‍රවණය කරද්දී අන්න ඒ වගේ කියන දේ ඉතින් අහන් ඉන්න ඕනේ. සමහර කොටසක් තේරෙනවා සමහර කොටසක් තේරෙන්නේ නැහැ. සමහර ඒවා මට ජීවිතේට එකතු කරගන්න විදිහ තේරෙනවා. අනිත් ටික තේරෙන්නේ නැහැ. ආන් එතකොට මොකද කරන්න වෙන්නේ? තේරුම් නැති ටිකක් උස්සගෙන අරයි යන්න ඕන තෝරගන්න. කා ළඟටද? කල්යාණ මිත්‍යා ළඟට. ආන් එක තමයි කල්යාණ මිත්‍ර සේවනය අවශ්‍යයි කියන්නේ. නැත්නම් තනියෙන් මේක කරගන්න බෑ. ධර්ම ශ්‍රවණය කරනකොටත් කල්යාණ මිත්‍ර සේවනයක් ලැබෙනවා. නමුත් ඒකේ පරමාර්ථය අන්න අර වගේ. එතකොට දැන් මේ අපි මේ මේ ඉදිරියේ ඉන්න පිරිසටවත් නමුත් රූපවාහිනියෙන් හෝ ගුවන් විදුලියෙන් මේ සඳහා සම්බන්ධ වෙන අයටවත් මේ අවස්ථාව නැහැ. අහගෙන ඉන්නවා නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව. ඉතින් අහගෙන ඉන්නවා. නේද? දැන් එතකොට මේකේ පිළිබඳව තම තමන්ට ඇතිවන යම් ගැටලුවක් තියෙනවා නම් අහන්න අවස්ථාවක් නැති වුණාට නිකන් ඉන්නේ නැහැ. කල්යාණ මිත්‍ර සේවනයේ බලෙන් හරි ලබා ගන්න අපිට එක එක ක්‍රමවේද පාවිච්චි කරමින් ඔය දේශනා මාලාවේ ප්‍රායෝගික ගැටලු පිළිබඳව යම් යම් විමසීම් කරපු බහුල විමසීම් කරපු ප්‍රශ්න තියෙනවා. එක එක එක අවස්ථාවල එක එක ක්‍රම පාවිච්චි කරගෙන. ආන්ගේ ගැටලු වලින් වටිනා කාටත් ඇති වෙන ගැටලු කිහිපයක් අපි මේ ධර්ම දේශනා මාලාවේදී සරෙන් සරේ සරෙන් සරේ නැවත විග්‍රහ කරගන්න බලාපොරොත්තු වෙනවා. එහෙම නොත් තමයි ඒවා ආය ආවර්ජනය වෙන්නේ. ආය ආවර්ජනය වෙන්නේ. ඉදිරියට ගොඩාක් යන අතර වාරයේදී අන්න ඒ වගේ කාරණාවක් සාකච්ඡා කිරීම වටිනවා. මේකෙදී අද දවසේ අපි හිතාගත්තේ තීරණය කරගත්තේ බොහෝ ගැටලු අතරින් මෛත්‍රී භාවනාව පිළිබඳ තියෙන ගැටලු කිහිපයක් ගැන ඒ කරපු විග්‍රහයත් එක්ක නැවත සාකච්ඡා කරන්නටයි. ඒ වගේම ඉදිරියේදීත් මේ අත්තන්ට නිවන් මඟ කියන නමින් නාලිකාවට යම් කිසි ගැටලුවක් තියෙනවා නම් ඒක ලියා එවුවොත් ඒවා පොදු වශයෙන් අරගෙන ඒවා බලලා හැම ගැටලුවක්ම නාමික වශයෙන් කියලා නෙවෙයි. ඒ ගැටලු ටික අපි අරගෙන ඒවා පොදු වශයෙන් තියෙන ගැටලු කීපය විතරක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මෛත්‍රී භාවනාව කියන එක පිළිබඳව අපිට ලැබිලා තියෙන එක ලොකු ගැටලුවක් තියෙනවා. ඒ තමයි මම වෛර නැත්තේක් වෙම්මා මම තරහ නැත්තේක් වෙම්මා දුක් පීඩා නැත්තේක් වෙම්මා සුවපත් වූ සිතක් එක්වෙම්මා කියනකොට මමත්වය ගොඩ නැගෙනවා නේද හාමුදුරනේ කියලා ගොඩ දෙනෙක් විමසනවා. ඒක නියම මෛත්‍රී භාවනාව නෙවෙයි. ඒකෙන් මම කියන සංකල්පය වර්ධනය වෙනවා නේද කියලා. බැලු බැල්මට මෙහෙම පේනවා. එතකොට බලන්න හුඟක් අය පින්නත් නේ සමහර පොත්වල තියෙන පාට වලින් ඒ කියන්නේ වර්ණ නෙවෙයි පාට. ඒ කියන්නේ එක කොටස්. එක කොටසක් හදලා ගත්තාම එහි අර්ථය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. සමස්තය ගත්තාම ඒකෙන් සිද්ධ වෙන යහපත පේනවා. ඒ ගැටලුවට විසඳුම තමයි හිතවත්කම් අහිතවත්කම් මැදිහත්කම් වෛරීකම් ඒ කියන්නේ මේ ලෝකේ මිනිස්සුන් දිහා හොඳට බලනකොට අපි අපි කියලා හිතනද මගේ හිතවත් අය ගොඩක් වැඩි නම් මගේ හිතවත් අය කියලා මට හිතවත් කොට කට්ටිය ඉන්නවනම් ඊළඟට ඒ වගේම අහිතවත් අයත් ඉන්නවනම් වෛරී අයත් ඉන්නවනම් මැදිහත් අයත් ඉන්නවනම් බලන බලන මානේ මගේ මමත්වය මගේ මමත්වය මගේ ලොකුකම හෝ නැත්තම් මොනවා හරි ඒ වගේ මෙතන මම කියන සංකල්පයේහි තියෙන්නේ වර්ධනයක්ද අඩුවක්ද ලොකු වර්ධනයක් තියෙනවා නේද ලොකු වර්ධනයක් තියෙනවා. මගේ හිතට දැනෙනවා නම් මෙන්න මේ කට්ටිය මගේ තාම හිතවත් අයයි කියලා මම ඒ කට්ටිය අල්ලන් ඉන්නේ. මෙන්න මේ කට්ටිය මගේ තාම අහිතවත් අයයි කියනකොට ඒ කට්ටිය මම අල්ලන් ඉන්නේ. මෙන්න මේ කට්ටිය මගේ වෛරී අයයි කියනකොට ඒ කට්ටිය මම අල්ලන් ඉන්නේ. මගේ මගේ කියලා මමත් තදින් වැඩි වෙනවා. හොඳින් ශ්‍රවණය කරන්න ඕනේ. අපි මෛත්‍රී භාවනාව සාකච්ඡා කරපු විදිහ ඒකෙදි අන්තිමට කතා කරා සීමා ඛණ්ඩණය කියලා එකක්. සීමා ඛණ්ඩණය කියද්දී අපිට මෛත්‍රී චිත්තයක් වර්ධනය වෙලා මේ මෛත්‍රී චිත්තය අපි පරීක්ෂා කරන්න කියලා කිව්වා. මෛත්‍රී හැඟීම පරීක්ෂා කරන්න කියලා කිව්වා. එතකොට මෙන්න මේ මෛත්‍රී හැඟීම ඇති වෙනකොට පින්වත්නි ඒක පරීක්ෂා කරලා බලනකොට හිතවත් කෙනෙකුට ඒක යොදවලා බලනකොට මෛත්‍රී හැඟීම අඩු වෙනවා වැඩි වෙනවා අහිතවත් කෙනෙකුට යොදවලා බලනකොට මෛත්‍රී චින්තනය අඩු වෙනවා වෛරී කෙනෙකුට නම් ගොඩක් අඩු වෙනවා ආන් එහෙම වෙනසක් තියෙනවා නම් තමන්ගේ సంతානය තුළ අන්න ඒක එතකොට මේ සීමාවල් කැඩිලා නැහැ නැවත නැවත නැවත නැවත නැවත නැවත මේ මෛත්‍රී සංකල්පනාව වර්ධනය කරගන්නකොට අන්න අර සීමාවල් කැඩෙන විදිහ මම සාකච්ඡා කරා. ඒ සීමාවල් කැඩුනා කියන්නේ මමත් බහුල වශයෙන් අඩු වුණා. හරි. එහෙනම් මේ භාවනාව පුරාවට තියෙන්නේ මමත්වය වැඩි කර ගැනීම නෙවෙයි මමත්වය අඩු කර ගැනීම. හරිද? ඊළඟට වැඩි දෙනෙක් අපෙන් විමසලා තිබ්බ ප්‍රශ්නය තමයි මෛත්‍රිය විදර්ශනාවකට යොමු කරන්නේ කෙසේද? මේක විදර්ශනාවකට යොමු කරන්න පුළුවන්ද? කියලා. එන්නත් මේ අපි දන්නවා විදර්ශනාවක් ආරම්භ විය යුත්තේ විදර්ශනාව කියලා කියන්නේ විශේෂ දැනීමක්. හරිද? මේ විශේෂ දැනීම කියලා කියන්නේ විදර්ශනාවකින් සිද්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ පැහැදිලිවම කාව අවබෝධ කරගන්න කියලාද මාව අවබෝධ කරගන්න තමන් අවබෝධ කරගන්න ඉතින් පළවෙනියෙන්ම ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති වේදනාසු වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේ ධම්මානුපස්සී විහෙරති කියන්නේ පින්නත් නේ කාය වේදනා චිත්ත ධම්ම කියන කොටස් හතර කොහෙද හැදෙන්නේ කාය කියන්නේ මේ ශරීරය. මේ ශරීරයේ එක්තරා ගැලීමක්. ඒ කියන්නේ ගැලීමක් කියන්නේ මොකද්ද? මේ ශරීරය අපි මතක් කරා නාම પરම්පරාව ගැන, රූප પરම්පරාව ගැන කතා කරද්දී මේ මොකද්ද මේ ශරීරය? දුම් හිද දියල්ල වගේ කියලා මතකයක්. නේද? දුම් හිද දියල්ල වගේ කියන්නේ දුම් හිද දියල්ල කියන එක ගලාගෙන යන එක. මේ ශරීරයත් ගලාගෙන යන එක. හැදෙන රූප කලාප බිඳි බිඳි යනවා. ඒවා වෙනකොට අලුතෙන් ඒවා නැවත නැවත නැවතත් සකස් වෙනවා. නියපොතු වැවෙන්නේ නැති වෙලාවක් තියෙනවද? කොණ්ඩෙ වැවෙන්නේ නැති වෙලාවක් තියෙනවද? දාඩියත් එක්ක මේ හැම මෙරි මෙරි යන්නේ නැති වෙලාවක් තියෙනවද? නේද? ඇස් පියන හොයන වෙලාවක් තියෙනවද? ඉතින් මේ හැම එකකම හැම දෙයක්ම හැම වෙලෙම රුධිර ගලන්නේ නැති වෙලාවක්වත් තියෙනවද මේ කරවමට? නේද? ආහාරයක් තියෙනකන් තියනවා නම් ආමාශයේ අවශෝෂණය වෙනවා හැම වෙලෙම. නේද? ආහාර මාර්ගයෙන් පල්ලෙහාට ඒක ගලාගෙන යනවා. ඉතින් මේ විදිහට හැම වෙලේම මේ ශරීරයේ යම් වෙනස් වීමක් වෙනස් වීමක් සිද්ධ වෙනවා. කැඩෙන බිඳෙන ඒවා වෙනුවට අලුත් ඒවා තුවාලයක් තුවාල වුණොත් යම් තැන ටික දවසක් ගාව අපි කියනවා මේ තුවාලේ හොඳ වෙලා කියලා. ඊට පස්සේ ආයෙ ටික දවසකින් කියනවා ඒක කැළලක් නැති වෙලා කියලා. නේද? එහෙනම් නැවත නැවත නැවත නැවත ඒවා එතෙන්ට ආදේශ වෙනවා. ආන් එහෙම නැති වෙන එක වෙනුවට නැවත ආදේශ වෙවි ආදේශ වෙවි කොණ්ඩේ කපනවා. නේද? කොණ්ඩේ කපුවාම ටික දවසකින් ආයෙ වෙන්න ලැබිලා. වෙන එක ආදේශ වෙනවා. ඒතර ඒ බව පේනවනේ. කොණ්ඩේ වැවෙන්නේ නැති වෙලාවක් තියෙනවද දන්නේ නැහැ. මගේ කොණ්ඩේ නම් වැවෙන්නේ හැමදෙරෝනේ හැන්දෑවේ 4 ඉඳන් 5 වෙනකම් මට ජර ජර ගාලා සද්ද එනවා. එහෙමද? නැහැ. <laughs> එහෙම එකක් නැහැ. වැවෙන වෙලාවක වෙලාවද කියලා මම දන්නේත් නැහැ. හැබැයි නොවැවෙන වෙලාවක් නම් නැහැ. නේද? එහෙනම් අන්න එහෙම අපිට තේරෙන්න ඕනේ මේකේ ගැලීමක් තියෙන ශරීරයක් කියලා. ඒ වගේම මේ වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා නැත්තම් කාය වේදනා චිත්ත කියන්නේ අපේ මේ විඥාණයටයි වේදනාව කියන්නේ අපි දන්නවා සැප දුක් අදුක් වශයෙන් ඇති වෙන වේදනාවල් ධම්ම කියලා කියන්නේ අන්නර හිතේ ඇති වෙන අඳුනා ගැනීම සහ ආදරය ආදී සැකසීම ඊර්ෂ්‍යා කෝධ වෛර මාන්න වෛරන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා ඒ වගේම ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ ධර්මයක් එහෙනම් ධම්ම කොටසට ඒක වැටෙනවා එතකොට මේ හතර ඇරෙන්න මෙතන මොකක්වත් නැත්තේ නැහැ. මේ හතර ගැන පරීක්ෂා කරලා බලන එක මෙහි ඇතිවීමක් තියේද නැතිවීමක් තියේද ඇතිවීමක් නැතිවීමක් දෙකම තියේද මේවා කොහොමද මේවා අනිත්‍යද මේවා දුකද මේවා අනාත්මද මේවා අසුබද මේවා අසාරද කියලා මේවා සරුවසෙන් ගත හැකි දේවල්ද කියලා අපේම ශරීරය අපේ තුල ඇතිවන වේදනා අපේ තුල ඇතිවන සංඥා සංකාර විඥානයන් අපේ හිතෙන්ම විමසා බැලීමයි විදර්ශනාව කියලා කියන්නේ. ඒක සම්පූර්ණයෙන් විමසනකොට තේරෙනොත් එහෙම මේකේ ගණ්ඩම දෙයක් නෑ. මගේ ළඟ විතරක් නෙවෙයි අපේ අම්මගේ ළඟ, තාත්තගේ ළඟ, සහෝදරයා ළඟ, ඥාතියා ළඟ කියන කිසිම දෙයක් හිතුවක්කාරව සකස් වෙන දේවල් ගස් වගේ. හරිද? මට අයිති එකට ගණ්ඩම පුළුවන්කමක් නෑ කියලා මමත් අඩු වෙනවා. අන්න ඒ ඒ විදිහට මේ ළඟ සකස් වෙන සකස් වීම ටික මට අයිතියක් නැතුවයි මං උස යන්නේ. මං මං කියලා තියෙනවද මේ මාව නම් අඩි 6ක් යවන්න ඕනේ උස. එහෙම කියලා තියෙනවද? නෑ. මගේ ඇස් දෙක තෝරගන්නකොට මම අර වළංගු සාතික ගැරන්ටි එකක් හරි වොරන්ටි එකක් හරි ඉල්ලලා තියෙනවද? මට මෙන්න මේ බ්‍රෑන්ඩ් එකෙන් ඕනේ. නේද? එහෙම හරියන්නේ නැහැ මට මේ බාල ඇස් එපා. නේද? මේ જાතියෙන් ඕනේ. මේ එහෙම මොනවා හරි තියෙනවද? නෑ මම ඉල්ලලා ගත් එකක් නෙවෙයි මේක. මට හම්බෙච්ච එකක්. ඊළඟට ඉස්සරහට යනකොට නේද මම වයසට යනකොට මම මේ වගේ වෙන්න ඕනේ කියලා තෝරගන්න තියනවාද අර ඒ සමහර තැන් වලට ගියාම තෝරගන්න තියෙනවනේ මේකෙන් ඕනද මේකෙන් ඕනද මේකෙන් ඕනද මේකෙන් ඕනද කියලා එතන ෆොටෝ පොතක් එහෙම බලලා දෙනවා නේද හ්ම් දැන් ගෘහ භාණ්ඩ තෝරගන්න ගියාම ඉස්සෙල්ලා දෙනවා ඇල්බම් එකක් දෙනවා ඒක බලන්න ආ මේකෙන් කෝකද ඕනේ කියලා ඒ වගේ මම වයසට ගියාම මේ වගේ මූණක් කොයි වගේ මූණක්ද ඕනේ කියලා අපිට තෝරගන්න එහෙම තියනවද? <laughs> කොයි වගේ වේද කියලා දන්නවද අනුම ගන්න? නැහැ. ලොකු වෙනකොට කොහොම වේද කියලා පොඩි දුවාලා දන්නවද? නැහැ. එහෙනම් මේක එකක්වත් මගේ තීරණ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අන්න ඒ විදිහට මේ කාය වේදනා වේදනාවලුත් එහෙමයි. සංඥාවලුත් එහෙමයි. හ්ම් මොකක්වත් නෑ අපි දන්නේ නෑ මේකේ. අන්න ඒ දන්නේ නැති ටික ඒ ඒ ධාරාවන් පිළිබඳ සොයා බැලීමයි විදර්ශනාව කියන්නේ. කුමන හෝ හිතකින් මේ ටික හොයලා බලන්න නම් ඒක තුලට හිත යොදා ගන්න ඕනේ. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ. ආන් ඒක තුලට හිත යොදවන්න මොකද වෙන්න ඕනේ? හිත එකද වෙන්න ඕනේ. හිත එකඟ කරගන්න මොකක් හරි ක්‍රමයක් හදාගන්න ඕනේ. ආන් ඒ සඳහා අපිට මේ මෛත්‍රී භාවනාව පාවිච්චි කරන්න පුළුවන්. මෛත්‍රී චේතෝ විමුක්තිය කියන්නේ මොකද්ද කියලා අපි සාකච්ඡා කළා. ඒතකොට එතෙන්ට හිත යොමු කරගත්තට පස්සේ ඒ හිත භාවිතා කරලා මේ මොහොතේ මට මේ ඇති වෙලා තියෙන ඒකාග්‍ර හිත කියන්නේ එකක්. ඒ හිත ඇති වෙන්න හේතු වෙච්ච කය කියන්නේ වෙනත් එකක්. මේ හිත ඇති වෙන්න ඇති වුණා වූ මේ හිතින්ද ඇති වෙන වේදනාවක් තියෙනවාද? සැප වේදනාවක් එතන ඒකාග්‍රී චිත්තයක ලොකු සැප වේදනාවක් තියෙනවා. ඒ වේදනාව තව එකක්. නේද? ඒක හොඳට බේර ගන්න පුළුවන් බව මම හිතන්නේ ඊයේ දවසෙත් මතක් කළා. මේ නිකම්ම නිකම් මතක් කරන්න හැමදාම ඒක මතක තියාගන්න ඕන හින්දා. තුවාලයක් හැදිලා හොඳටම රිදෙනවා කියන්නකො නැත්නම් ඔලුව කසනවා කියන්නකො ඉන්න බැරි තරම්. හරිද? ඔලුව කසනවා මගේ. මගේ ඔලුවවත් නියපොතුවත් දන්නවද මට කැසීමේ වේදනාවක් තියෙනවා කියලා ඔලුව? මොකද කියන්නේ? දන්නවද? ඒක කොහෙද මේ කසන්නේ? අපි කියන ඔළුව කසනවා කියලා. නේද? ඔළුව කසනවා කියනවා. හැබැයි මම මෙහෙම කරලා කසනකොට මගේ ඔළුවේ මේ හැම දන්නවද? ආ මාව දැන් කැසීමට භාජනය වෙලා තියෙන්නේ කියලා. මේ අත දන්නවද? මේ ඇඟිලි දන්නවද? ආ මම මේ දැන් කැසීමේ ක්‍රියාව කරමින් ඉන්නේ කියලා දන්නවද? මේ මේ හැම දන්නවද? මගේ මේ ඔළුව වදිනවාය කියලා. ඔළුවේ හැම වදිනවා කියලා දන්නවද? නෑ. මේ ශරීරයේ තනිකර මැටි කුලියක් වගේ මෙලෝ දෙයක් දන්නේ අපි කියනවා කැසින් වැදුනේ කොහෙද? ඔළුවේ කියලා. මොකද කියන්නේ? මොකද කියන්නේ? හවුද නැද්ද? එහෙනම් හොඳ පැටලිල්ලක් මේකේ තියෙනවද නැද්ද? මේ මේ වගේ හොඳට පැටලිච්ච එකක් තමයි අපි මේ ජීවිතය කියලා අරගෙන යන්නේ. මේක ලියා ගන්නයි විදර්ශනාව කියන කෝණ වෙන්නේ. ඒකට මේ පිළිබඳ අවධානය යොමු කරලා බලන්න වෙනවා. ආන්ගේ අවධානය යොමු කරලා බැලීමටයි නේද? බැලීමටයි විදර්ශනාව කියන්නේ. අන්නර මෛත්‍රී චිත්තයෙන් දැන් ඒක බලන්නේ කොහෙද? මේකට බලන්න කිව්වොත් මම මොකද වෙන්නේ? මම දැන් කියනවා එහෙනම් ඔය නේද මේ කය කයයි වේදනාවයි දෙක දෙකක් කියලා බලන්න කියලා කියනවා. ඇස් දෙක පියාගෙන ආ හොඳයි මෙනෙහි කර කර බලන්නකෝ කියලා කිව්වොත් මොකද වෙන්නේ? මේ බැලිල්ල පැත්තක තියලා කොහෙද ගිහින් ඉන්නේ? ආ මෙයා විසිරලා යනවා නේද? රූප පරණ රූප කායික එකිනෙක කරපු යුවා, කියපු යුවා, බැන්නේ යුවා ඔක්කොම තේ කොහෙ ඇලි ගැටි ඇලි ඇලි ගැටි ගැටි ඉන්නවා. එහෙනම් මේ හිත මේ වගේ හිතක් අරගෙන මට මේ වැඩේ කරන්න පුළුවන් කමක් නැත්තේම නැහැ. ඒ වගේ එහෙනම් මෛත්‍රිය භාවනාවෙන් ඉස්සරහට ගිය කෙනා මෛත්‍රියෙන් ඉස්සරහට ගිය කෙනා ඇති කරගත්ත ඒකාග්‍රතාවය යොදා ගනිමින් මේ මෛත්‍රී චිත්තය වර්ධනය කරන්න භාවිතා කළ ශරීරය එකක්ය නැත්නම් රූප කොටස එකක්ය නාම කොටස එකක්ය මේ දෙන්නාගේ කිසියම්ම කිසි මුහුවීමක් නැතය හැබැයි මේ දෙන්නා වෙනම සකස් වෙන්නේ නැත කියලා නිවැරදිව ඒක නාම රූප පරිච්ඡේද කරගෙන එතනින් එහාට තියෙන සියලු විදර්ශනා ටික කරගෙන යන්න පුළුවන්. එහෙනම් මෛත්‍රී භාවනාව අහගෙන එක. දැන් ඔන්න මෛත්‍රී චේතෝ විමුක්තිය කියලා කතා කරා. ඔන්න දැන් ඊළඟට කුමක්ද මේ චේතෝ විමුක්තිය? කුමක්ද මේ චේතෝ විමුක්තිය කියලා? පින්වත් මේ මේ අත්ව දන්නවද නැද්ද අපි පොඩ්ඩක් මොහොතකට හිතලා බලන්න. මේ සකස් වීම කියන එක ගැන අපි පොඩ්ඩක් පොඩි පරීක්ෂණයක් කරමු. මේ සකස් වීම කියන එක තෝරගන්න. ඔක මට අයිති එකක් නෙවෙයි කියලා තෝරගන්න ඕන හින්දා. ඔන්න මම දැන් පොඩි මන්තරයක් තියෙනවා. හරිද? මන්තරයක් කියනවා ඔය ශරීරවල පොඩි වෙනසක් වෙයි හැබැයි ඔක ඇහෙද්දී. හරි? පුළුවන් නම් නවත්තන්න. මම දැන් මන්තරේ කියාගෙන යන්න යන්නේ. යනකොට ඔය ශරීරවල මොන හරි වෙනසක් සිද්ධ වෙයි. පුළුවන් නම් ඒක වෙන්න දෙන්නේ නැතුව නවත්තන්න. කියන්නද? බයද? බයද ඒක ශරීරේ වෙනසක් වෙනවනේ බය නැද්ද? බය නැහැ. මොන දැන් මන්ත්‍රේ හොඳට අහගන්න ඕනේ. මොකද්ද වෙන වෙනස කියලා ගවේෂණය කරන්න හිමින් සැරේ බලන්න. හොඳ හොඳට පැහිච්ච ඉදුණ නැති හොඳට පැහිච්ච අමු අඹ ගෙඩියක් ගන්නවා. අරගෙන මේක චූටි චූටි කෑරි වලට කපනවා. කපලා පොල් කට්ටකට දානවා. දාලා හොඳට ලුණු දානවා. මිරිස් දානවා. කොටනවා. මොකද උනේ මන්තරය අහගෙන ඉද්දී. මොකක්ද උනේ වෙනස? ආ නවත්තන්න පුළුවන්ද? ඇයි දැන් මෙහාට අඹාචාරු වෙනවද? මෙහෙට අඹාචාරු වෙන්නේ නැහැ. හැබැයි අපේ කට සූදානම්ද නැද්ද? මේක ඇහෙනකොට අපේ කට සූදානම් වෙනවා මේ අඹාචාරු කණ්ඩ. ඈ හොඳටම දන්නවා මෙහෙට ඒවා එන්නේ නැහැ කියලා. නවත්තන්න බෑ නේද? ආන් ඒ වගේ පින්වත්නි මේ ඇහැ කන නාසය දිව ශරීරයට එක එක අරමුණු වෙනකොට අපේ හිත එක එක විදිහට සකස් වෙනවා. හරිද? නවත්තන්න පුළුවන්ද? ඔන්න දැන් බාල පුතා කියනවා. මොකද වෙන්නේ? ආ ඔය සකස් උනේ නේද? ඈ නැත්තම් මං දේශපාලඥයෙක්ගේ හරි කාගේ හරි හොඳට ජනප්‍රිය පුද්ගලයෙක්ගේ නමක් කියනවා. මොකද වෙන්නේ? ඔන්න සමහර කට්ටියට කැමති විදිහට හැදෙනවා, සමහර කට්ටියට අකමැති විදිහට හැදෙනවා නේද? සමහර කට්ටියට දෙපැත්තටම නැති විදිහට හැදෙනවා. පාරේ යන්නවත් අපිට නිදහසක් නැහැ කියලා තේරලා තියෙනවා. හ්ම්. පාරේ යනකොට ඇහැ කන නාසය දිව ශරීරය අරන් යන්න බෑ මේක තියලා යන්නේ. නේද? මේ මනසයි ඇහැයි කනයි නාසයයි දිවයි ශරීරයයි කියන හම්බෙලා තියෙන උගුල් ටික වැටලා තියෙන අමාරුවේ වැටිච්ච ටිකත් අරගෙන තමයි මට යන්න යන්න වෙලා තියෙන්නේ. මම ඉතින් පාර යනවා උදේම නැගිටලා හොඳ ඒකාග්‍රහිතකින් පාර යන්නේ. මෙහෙම කරලා බලනකොටම හොඳ තරහකාරයක් දකින්නවා. දැන් මොකද වෙන්නේ? මට මගෙන් කිසිම අවසරයක් නැතුව මගෙන් කිසිම අනුදැනුමක් නැතුව මට තරහ ගියාම හරි අමාරුයි අප්පා. හරි එහෙම හිතන්නකෝ. හරි අමාරුයි. ඒ අමාරුව මම බෑ කියද්දි එපා කියද්දි මගෙන් කිසිම අවසරයක් නැතුව මේකෙන් මොකද වෙන්නේ? තරහ කියන එක නැగిලා එනවා මගෙන් කිසිම අවසරයක් ගත්තේ නැහැ. දැන් ඒ වෙලාවේ ඉඳන් මම කොහොමද? දැන් එයාව දැක්කම යනවා. යනකම් මොකද? ඔව් දැන් එතනින් එහාට බලන්නකෝ දැක්ක එක වෙනම කතන්දරයක්. දැන් මම යනවා දැන් මගේ ගමන කොහොමද? යනකම් මොකද? ඉතින් අර පරණ කරපු එව්වා කියපු එව්වා ඔක්කොම එනවද නැද්ද? අද නම් ගිය හැටියක් තමයි එදා මට මතක් වෙනකොට මගේ නේද ඇඟේ මාළු නටන වගේ කි තනියම පුපුර පුපුර යනවා. දැකලා තියෙන සමහර අය පුටු වලට වෙලා තනියම පුපුර පුපුර ඉන්නවා. පුටුවකට වෙලා තනියම ඉඳගෙන හොඳට පුපුර ගහ ඉන්නේ. කවුරු හරි කතා කරොත් ඉවරයි. ඒ වගේ වෙලාවට. මොකද ඒ? පරණේවා එනවා මේ කස්සට. පරණේවා එනවා. ආන්ගේ පරණේවා නැවත හේතු වෙවි එකතු වෙවි එනවා. නිකන් නෙවෙයි හේතු වෙවි එකතු වෙවි එන්නේ. නේද? උදේ යනකොට ඔන්න ගෙදර ස්වාමියා භාර්යාවට මොකක් හරි හිතෙන්න වචනයක් කියලා යනවා. එයා දන්නේත් නැහැ ඔය කියලා ගිහිල්ලා. හැන්දෑ වෙනකොට ආයෙත් තේත් නැහැ, වතුරත් නැහැ, මොකුත් නැහැ, එන්නෙත් නැහැ බේන්නවා. බලන්න මොකද ඇය වෙලා තියෙන්නේ? දැන් ස්වාමියා ආවිල්ලා බලනවා කො නැහැ. ආ කුරහක් වගේ මුණකුත් එක්ක අන්නර පැත්ත වෙලා ඉන්නවා. දැන් එයා දන්නේත් නැහැ මොන මොකද මේ වෙලා තියෙන්නේ කියලා. පස්සේ බලනකොට මේ මෙහෙම කතාව වෙලා තියෙන්නේ. බලනකොට මොකද වෙලා තියෙන්නේ? එක පොඩි වචනයක් කියලා ගිහිල්ලා තියෙන්නේ. කුණු ගොඩකට ගුණ එකතු වෙනවා වගේ, තුවාලයකට සරම එකතු වෙනවා වගේ. මොකද? එදත් මට මෙහෙම කිව්වා, එදා අහවලා ඉදිච්චුවා කියලා අර පාරණ ඔක්කොම මේකේ එකතු වෙලා එකතු වෙලා එයාගේ මොකද වෙලා තියෙන ලොකු එකක් හැදිලා දැන්. හැදිලා උඩට ඇවිල්ලා සංස්කාරයක්. අර නේද? සැකසීමක් වෙලා, කලකිරීම සාගත සැකසීමක් වෙලා මොනවත් බලන්නේ නැහැ දැන්. දැන් මොකද කරන්න ඕනේ? මැජික් බෝලෙන් ගහනවා වගේ පුළුවන් දල දැන් නවත්තන්න නෑ. අරකට හරියන්න අනිත් පැත්තට කියලා කියලා කියලා හදලා ගන්න ඕන හැටට. නේද? ඕන්න බලන්න ඔය වගේ අමාරුවේ වැටිච්ච ජීවිතයක්ද නැද්ද තියෙන්නේ? ඕක මහා වදයක්ද නැද්ද? මොකද කියන්නේ? පාර යනකොට තරහ යනවා, ආසාවල් උපදිනවා, රාගය උපදිනවා, ඊර්ෂ්‍යාව උපදිනවා, ක්‍රෝධය උපදිනවා, වෛරය උපදිනවා. මේක මහා කරදරයක්. ඔන්න ඕකෙන් මිදිලා ඉන්න තියෙනවා නම් සැපද නැද්ද? ඔන්න ඔය වැඩේ සිද්ධ කරන්නේ චෛතසිකයන්ගේ ක්‍රියාවලියයි. අපේ ඔය එක එක නේද එක එක සිත්නේ හැදෙන්නේ. ඒ සිත හැදෙන්නේ තරහ අරමුණු තරහ හිතක් හැදෙන්නේ තරහට අදාළ චෛතසික ධර්මයන්ගේ එකතුවකින්. හරිද? ඊර්ෂ්‍යා හිතක් හැදෙන්නේ ඊර්ෂ්‍යාටද මෛත්‍රී සිතක් හැදෙන්නේ මෛත්‍රියට අදාළ චෛතසිකයන්ගේ එකමුතුවකින්. හරි? හොඳයි. වෙන කිසිම දෙයකට එන්න දෙන්නේ නැතුව මෛත්‍රී සිතුවිලි මේක දිගේ එන්න පටන් ගත්තොත් වෙන කිසිම දෙයකට එන්න දෙන්නේ නැතුව අන්න මෛත්‍රිය හින්දා අනිත් චෛතසිකයන්ගේ මම මිදුණා බේරුණා ඒ වෙලාවට తాවකාලිකව බේරුණා හරිද తాවකාලිකව බේරුණා හරි ආන් ඒ කියන්නේ විමුක්තියකටපත් වුණා తాවකාලික විමුක්තිය මේ වෙලාවේ මම ඒකෙන් මිදුණා අයින් වුණා ආන් ඒකින්ද කියනවා මෛත්‍රී චේතෝ විමුක්තිය කියලා හරි එතකොට අන්න බලන්න අපිට එහෙනම් මෛත්‍රී චේතෝ විමුක්තිය දක්වා මෛත්‍රී භාවනාව කරගෙන යන්නේ කොහොමද කියලා අපි අඩුවක් නැතුවම මේ தත්තර යන්නේ කොහොමද කියලා සාකච්ඡා කරා. ඔක්කොම සාකච්ඡා කරා. එතකොට අන්න ඒ චේතෝ විමුක්තිය කියලා කියන නෝකයි මේ චේතෝ විමුක්තිය ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඔය අහපු ප්‍රශ්නවල තව ප්‍රශ්නයක් තියෙනවා. විවේකය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ වොස්සග්ග පරිණාමී වූ සියල්ලංගෙන් අතමිදිච්ච චේතෝ විමුක්තියයි ආර්ය උත්තමයන් තුල තියෙන්නේ අන් අය තුල තියෙන එක නෙවෙයි කියලා චේතෝ විමුක්තිය කොටස් දෙකකට බෙදලා තියෙනවා සූත්‍ර ධර්ම වල ඉතාල පැහැදිලිව තියෙනවා දැන් දන්නද කට්ටියකට වෙලා තියෙන වෙච්ච වැඩේ එක පිරිසක් කියනවා පින්වත්නි ආර්ය මෛත්‍රී භාවනාවයි වර්ධනය කරන්න ඕනේ අනිත් මෛත්‍රී භාවනාව නැතුව කියලා. හරි. ආර්ය මෛත්‍රී භාවනාවයි වර්ධනය කළ යුත්තේ අනිත් එක වර්ධනය කරන්න හොඳ නෑ කියලා. හරි. මේක ප්‍රායෝගිකව කළ හැක්කක්ද කියලා බලන්න ඕනේ. ප්‍රායෝගික කළ හැක්කක් කියන්නේ යම් දෙයකට යමක් පාවිච්චි කරන්න නම් ඊට කලින් භාවිතා කරන්න ඒක උපදවාගත යුතුද නැද්ද? අපි හරියට පරිස්සමෙන් මේක තේරුම් ගන්න ඕනේ. හරි? ආර්ය උත්තමයෝ කියන්නේ කාටද? අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය කියලා අපි අහලා තියෙනවා. කවුද? සෝවාන් මාර්ගස්ත පුද්ගලයා සෝවාන් පලස්ත පුද්ගලයා සකදාගාමි මාර්ගස්ත පලස්ත අනාගාමි මාර්ගස්ත පලස්ත අරිහත් මාර්ගස්ත පලස්ත කියන පුද්ගලයෝ හතර දෙනා. ඉන් මෙහා ආර්ය කතාවක් නැහැ. එහෙනම් ආර්ය මෛත්‍රී භාවනාව කියන්නේ කවුද? එහෙ සිද්ධ වෙන එකක්. හරිද? දැන් යම් කිසි කෙනෙක් කියනවා මේ දැන් යම් කෙනෙක් ක්‍රීඩාවක් කරනවා. ක්‍රීඩාවක් පුහුණු වෙනවා. එයා යන්න හදන්නේ ඔලිම්පික් පදකම ගන්න. හරිද? ඇත්තටම එයා ඔලිම්පික් පදකම ගන්න දුවපු වෙලාව කියලා හිතන්නකෝ. එයා ඔලිම්පික් පදකම ගන්නවා කියලා හිතන්නකෝ. අන්න ඒ දුවපු වතාව තියෙනව නේද? ආන්ගේ වතාව විතරයි නේද එයාට සාර්ථකුනේ. එයාට මෙඩල් එක හම්බුනේ ඒ සැරේ දුවලානේ. ඉතින් කවුරු හරි කියනවා අපිට අන්න ඒක විතරක් දිව්ව නැහැ ඇතිනේ. ඇයි ඊට කලින් දිව්වේ? ඊට කලින් කී සැරයක් එයා දිව්වද හැමතැනම දිව්වා එයා. නේද? කවුරු හරි අපිට කියනවා අන්න ඒ දිවිල්ල තමයි දුවනවා නම් දුවන්න ඕනේ. මොකද්ද? අන්තිම සැරේ මෙඩල් එක හම්බෙච්ච දිවිල්ල තමයි දුවන්න ඕනේ. ඒක ඉතින් හරි නේද? දුවනවා නම් ඒ දිවිල්ල මොකද ඒකේ මෙඩල් එකක් හම්බ වෙනවනේ. මොකද කියන්නේ? පදකමක් හම්බ වෙනවනේ. මොකද කියන්නේ? ඒක නේද සාර්ථක දිවිල්ල? ඊට කලින් දුවපු ඒවා එකකින්වත් වැඩක් නැහැ. ඒකද කවුරු හරි කියනවා අපිට මේ ඔයාලා දුවනවා නම් ඔලිම්පික් තරඟයට යන්න ගිහිලා දිනන්නම බලාගෙන එක සැරේම දුවන්න. දැන් මම එහෙම කිව්වොත් මේ අතුමට මොනවා කියයිද? මම ඒ වගේ උපදේශයක් දුන්නොත් මේ අතුමට මොනවා කියයිද? ආම්සුරු ටිකක් ඔළුව නරක් වෙලා වගේ කිය ඇයි? අනිත් ඒවා එක්කින්ම වැඩක් නැද්ද? වැඩක් තියෙනවා. ඇයි අනිත් ඒවා හින්දා තමයි අනිත් ඒවා මත තමයි ඊට කලින් දුවපු ඒවා මත තමයි මේ ප්‍රයෝජනවත් දිවිල්ල දුවන්නේ. විවේක නිශ්චිත වූ විරාග නිශ්චිත වූ වසග්ග පරිණාමය වූ කියන ආර්ය මෛත්‍රිය නැත්නම් මෛත්‍රී චේතෝ විමුක්තිය නිවන සඳහායි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉන් මෙහා තියෙන චේතෝ විමුක්තිය සැප සඳහායි. හරිද? එහෙනම් මාර්ගසිතේදී මෛත්‍රී චේතෝ විමුක්තිය අවශ්‍යතාවයක් තියෙනවද නැද්ද? මොකද්ද බලන්න මාර්ගසිත කියන්නේ මාර්ගසිත කියන්නේ සෝවාන් මාර්ගයේ උපදින වෙලාවේ අපිට උපදනා වූ චෛතසික 8ක එකතුවක් තියෙනවා. මොනවාද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අටම මිශ්‍ර වෙලා තමයි හැදෙන්නේ. අන්න ඒ අටම මිශ්‍ර වෙලා හැදෙනකොට සම්මා සම්මා සංකප්ප කියන ගොඩ මොනවාද? නෙක්ඛම්ම අව්‍යාපාද අවහිංසා. දැන් අපි මේ අර අටක් එකතු කරා මේ අට අල්ලා බලනවා. සම්මා සති කියන්නේ මොනවද? කායानुපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. හරිද? සම්මා සමාධි කියන්නේ ප්‍රථම ධ්‍යාන, දෙතිය ධ්‍යාන, තුතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන. ඔය එකක් මිශ්‍ර වෙන්න ඕනේ. එතකොට අන්න සම්මා සංකප්ප කියන දන මොනවද ඒ ගොඩේ තියෙන්න ඕනේ? නෙක්ඛම් අව්‍යාපාද අවිහිංසා. අව්‍යාපාද කියන්නේ මෛත්‍රියයි. ආන් අර ඉඳලා යා කියන්නේ ඒ කියන්නේ සමුලට ගිහින් ඒ කියන්නේ. නේද? ආර්ය අෂ්ටාංග මාර්ගය වර්ධනය වෙන වෙලාවේ ඒක අපි තුමුකේ එකතු වෙලා තියෙන සමුලුවක් කියලා. එහෙනම් අපි කලින් වඩපු මෛත්‍රියත් එතන ගිහිලා ඉන්නවා. අව්‍යාපාද සංකල්පනා මොකද්ද? අප්පනා ව්‍යප්පනා චේතසෝ අබිනිරෝපණ. එහෙම යන්න ඕන නිකම් බෑ. හරිද හොඳට ඒ කියන්නේ නිවන් දකින්න නම් මෛත්‍රිය චේතසෝ අබිනිරෝපණා කියන තත්ත්වයටපත් වෙන්න ඕනේ. ආන් එහෙමපත් වෙලා තිබ්බ පමණින් බෑ. ඒ පත් කරගත්ත මෛත්‍රිය අන්න මාර්ගසිතේදී නියෝජනය වෙනකොට අන්න ඒකට අපි කියනවා මෛත්‍රී චේතෝ විමුක්තිය විවේක නිස්සිත වූ විරාග නිස්සිත වූ නිරෝධ නිස්සිත වූ වසග්ග පරිණාම වූ මෛත්‍රී චේතෝ විමුක්තියයි කියලා. ඒ තමයි ඔලිම්පික් ගිහිල්ලා දුවේ වගේ හරියන එක. නේද මේක මේ නේද මේ නිකන් දකින්නවා කියන්නේ ඔලිම්පික් දුවනවා වගේ කියලා එහෙම කියනව නෙවෙයි මේ උදාහරණයකට මම කිව්වේ. එහෙනම් ඊට කලින් පුරුදු වෙන්න ඕනද නැද්ද? නැහ ඊට මෙහා තියෙන මෛත්‍රී චේතෝ විමුක්තියක් තියෙනවා. ඒ චේතෝ විමුක්තිය හැබැයි අනිත්‍ය ස්වභාවය තියෙනවා. ඒක උපාදි උපදී විපාක සහිතයි. සම්මා සංකප්ප ගැන කතා කරපු වෙලාවේ අපේ පින්වත් මේ ධර්මයේ සඳහන් වෙනවා මහා චත්තාරිත සූත්‍රය ආදිය ගත්තාම සඳහන් වෙනවා පැහැදිලිවම මේ සම්මා සංකප්පය කවරේද? සංඝා සංකප්පය දෙආකාරයක් වෙනවා. යමෙක් සම්මා සංකප්පය සම්මා සංකප්පය සහ මිත්‍යා මිත්‍යා සංකප්ප කියලා දෙකක් තියෙනවා. හරිද? යමෙක් සම්මා සංකප්පය දනීද මිත්‍යා සංකප්පය දනීද ආන් එපමණකින් ඒ තැනත්තා සම්මා දිට්ඨික වෙනවා කියලා. ඊට පස්සේ සම්මා සංකප්පය දෙආකාරයකට ආය බෙදෙනවා කොහොමද? උපදී විපාක සහිත. ආ විපාක තියෙන එක. හරිද? එතකොට අනාර්ය, ආර්ය නොව්. ආර්ය නොව් සම්මා සංකප්පයක් තියෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ ලෞකික සම්මා සංකප්පය කියලා. හරිද? අනාර්ය වූ, උපදී විපාක සහිත වූ එතකොට පෘථග්ජන වූ හරි මේ පෘථග්ජන අනාර්ය උපදීපාක සහිත සම්මා සංකප්පයක් තියෙනවා. තව සම්මා සංකප්පයක් තියෙනවා මොකද්ද? ආර්ය වූ උපදීපාක නැති මාර්ග අංග වූ සම්මා සංකප්පය. ආන්ගේ මාර්ගාංග වූ සම්මා සංකප්පයට මෛත්‍රී චේතෝ විමුක්තිය තියෙනවා. ඒ වෙලාවයි තියෙන. හරියට මේ ඔලිම්පික් කර පදක්කම ගන්න දුවපෙලාව වගේ හරියට නිකන්. අර දිවිල්ලම තමයි. ඒ සමහර අය දැකලා තියෙනවද පදක්කම්ලාභීන් කියනවා මම මේ පුහුණු වීම වලදී මීට වඩා අඩු වෙනුත් දිව්වා. මේ මීට වඩා වැඩි කාලයක අඩු කාලයකදී මේ මේක දිව්වා. නමුත් මෙතෙන්දී මට බැරි වුණා. නිතරම අඩුවෙන් මට දුවන්න තිබ්බා කියලා. නේද? ඒ වගේ කයින් ඇති කරගත්ත මෛත්‍රී චිත්ත තමයි විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත, වසක පරිණාම කියන මාර්ග අවස්ථාවේදී යෙදෙන්නේ. එතකොට යම් ආකාරයක අපි කල්පනා කරනවා නම් අතෙන්ට ගිහලා අරක විතරක් වර්ධනය කරන්න ඕනේ කියලා එහෙම අපිට කවුරු හරි කියනවා නම් අපි මොකද කරන්න ඕන? ඒක කොහොමද කරන්නේ කියලා අහන්න ඕන. හරි ඒක කොහොමද කරන්නේ කියලා අහන්න ඕනේ. එහෙනම් ඊට මෙහා කරන්න දෙයක් තියෙනවා. ඒකින්ද අපේ අත හරියට මේවට රැඳි අපි ආර්යක තමයි අප කරන්න ඕනේ. ආර්යක තමයි කරන්න ඕනේ කියලා. ඒක තමයි කරන්න ඕනේ මාත් කියන්නේ. ඒක තමයි කරන්න ඕන. ආර්ය මෛත්‍රී භාවනාව තමයි කරන්න ඕන. ඇලිමක් ගැටීමක් නැති කියලා උන එක කරු දක්වනවා. මේකෙන් මේ වගේ කරලා හරියන්නේ නැහැ කියලා. අට්ටික සංඥාව ගැනත් එහෙම කියනවා. මට මතක් වෙලා කියන්න. අට්ටික සංඥාවක් මේ වගේ අට්ටික සංඥාවක් තියෙනවා. ආර්ය අට්ටික සංඥාවක් තියෙනවා. අනිත් පැත්තට නිකන් එකක් නැහැ. ඒක කරන්න එපා කියනවා. ඒ කියන්නේ කියන්නේ මොකද්ද? කිසියම් හතරක් නැතුව කියන්නේ අන්නර මාර්ග අවස්ථාව එකපාරටම උදා කරගෙන ඉතනදී සිද්ධ වෙන ඒ ඇලීම් ගැටීම් නැතිව කරන්නේ මේ ඇටසැකිල්ල දිහා බලාගෙන මොකක් කරනවද කියලා අහනවා. ඇටසැකිල්ල බලාගෙන මොකද්ද කරන්නේ? ආර්ථික සංඥාවක්. මගේ දිහා බලනකොට මේ අත්තන්ට අපේ වෙනත් මේ මූලිකව අපි සද ලෝභ දේශ මොහොලට බැඳලා ඉන්නේ. ශරීර දැකලා පිස්සු හැදලා වගේ ඉන්නේ. නේද? මේ ලෝකෙට ඇවිල්ලා මේ ලෝකේ තියෙන ශරීර දැකලා උද්දාමයට සහ ඕල්මාදයටපත් වෙනවා. තමයි නේද? අත කතාව ඒකනේ. නේද? උද්දාම උද්දාමයට සහ වල්මාදයටපත් වෙලා ඉන්නේ විකාර වෙලා වගේ මේවා සැපයි සුවයි සුන්දරයි මధుරයි කියලා මේවා පස්සේ එක ශරීරයක් දෙකක් පිටිපස්සේ ජීවිතයෙන් පන්නනවා. අන්තිමට අර ශරීරය වැහැරෙනවා. වැහැරිච්ච ශරීරය පිටිපස්සේ පන්නනවා. එතේ පුරුදු කරගත්තාම හැටියේ නේද? වැහැරිච්ච ශරීරය වැහැරිලා දැන් කැත වෙලා නේද? කලින් ආය මේ මේ ලස්සනයි කියන එක නෙමෙයි මේ කියන්නේ යම් කිසි සම්මත වශයෙන් යම් කිසි හැඩතලයක් තිබ්බනම් ඒවා කැඩිලා බිඳිලා ගිහිල්ලා ඒවා නමුත් අර ඒ ශරීරයම උපාදානය කරගත්ත ඇත්තෝ මොකද කරන්නේ? අර වයසට යන ශරීරය පිටිපස්සේ පන්නන ගතියක් තියෙනවා. ඒ තේරුම් ගන්න මේක මට අයිති නැති දෙයක් කියලා තේරුම් ගන්න ඒ සිත මට අයිති නැති දෙයක් කියලා තේරුම් ගන්න හරිද? ඒකෙන්ද මොකද කරන්නේ? ඒ වාගේ ඇලී ගැලී වාසය කරලා මරණාසන්න මොහොතේදී තණ්හාව උපදවාගෙන නේද? මේවා අතහරින්න බැරුව ඕන් ඒ ඒ වත්තේම ගැරඩියෙක් වෙලා ගෙම්බෙක් වෙලා කුකුලෙක් වෙලා ඔය තැන් තැන් වල ඉපදලා ඉතින් කොක්කොක් ගගා ඉන්නවා බක බක ගගා ඉන්නවා නේද? ඉතින් ඉන්නවා. නේ? ඉතින් මේ වගේ තත්වයකට පත්වෙන එක නවත්ත ගන්න අපි මොකද කරන්න මූලික වශයෙන් ඉස්සෙල්ලාම මේ ඕලාරිකව දැන්න දේවල් ගැන තියෙන තද ඇලීම් ගැටීම් ඉස්සෙල්ලා නේද කෙටි වශයෙන් අඩු කරගන්න ඕනේ. මට කියන්න මේ අතන්ට මගේ දිහා බැලීමෙන් යම් කිසි හරි ඇලීමක් ඇතිවන්නේ නම් උන්වහන්සේගේ ශරීරය හොඳය කියලා කාට හරි මොනවා හරි චූටි හරි ඇලීමක් ඇති වෙන්නේ නම් මේ මගේ දිහා බලද්දී මගේ දිහා ওই පැත්ත ඉඳන් මේ පැත්ත බලද්දී මගේ ඇටසැකිල්ල අරමුණු වුණා නම් මගේ ඇටසැකිල්ල අරමුණු වුණා නම් කවදාකවත් එහෙම එකක් වෙයිද? ඇලීමක් නම් ඇති වෙන්නේ නෑ ඇටසැකිල්ලකට කුමන අරමුණක්ද? එතකොට කියයි එහෙම වෙන්නේ නෑනේ හැමදුරනේ. වෙන්නේ නෑනේ. ඔකට මම හැමදාම කියන උදාහරණ මම දැන් පේන්නේ නැහැ කියලා කියන්නේ. මම මෙතනින් ගෙනත් තියෙනවා දැන් දහවල් බඩගිනි වෙලාව කියලා හිතන්නකො. ඔය වගේ වෙලාවක් ගෙනත් තියෙනවා ඍජුපෝම් පෙට්ටියක දාපු බත් ගෙඩියක්. මොකද වෙන්නේ? අරමුණු වෙනවද නැද්ද ඇතුළ? මෙහෙම ඇති මෙහෙම ඇති කියලා අරමුණු වෙනවද නැද්ද? ආ මොකද ඒ? ආශ්‍රය කරලා තියෙන හින්දා ආශ්‍රය කරලා තියෙන හින්දා දන්නවා මේ මේක ඇතුලේ තියෙන බත් කියන දන්නවා. ඉතින් අරමුණු වෙනවා මෙහෙම ඇති මේ ඒකනේ තියෙන්නේ කරලා බලන්න. නේද? එහෙනම් පේන්නේ නැතිව අරමුණු වෙනවද නැද්ද? ඇටසැකිල්ල ආශ්‍රය කරනවා. ඇටසැකිල්ල අරමුණු කරනවා. ඇටසැකිල්ල අරමුණු කර කර ඒකේ හැඩ ඒකේ සටහන් අපි හොඳට අරමුණු කරනවා. ඒකට කියනවා අට්ටික සංඥාව ඇති කරගන්නවා කියලා. ආන්ගේ අට්ටික සංඥාව ඇති කරගත්තොත් අපේ පින්නත් නේ කෙනෙක් දිහා බලද්දී ඔහෙන්දම් මෙහෙ බලද්දී නේද? දැන් මම මෙහෙම hina වෙනකොට එහෙම වුණා. දැන් ඇස් ඇගිලි ටිකක් ප්‍රකට වෙනවා නේද? දැන් මම කිව්වට පස්සේ. නේද? කොහොම ඇද්ද කියලා. ආන් ඒ වගේ මේ මේක අනුන්ගේ ඇට සැකිල්ල අරමුණ වෙනවා. එතකොට කෙනෙක් කියයි අම්මෝ බය නැහැ. නේද? ඇයි අපි ඇට සැකිලි වලට බය? ඔන්න හීනෙන් ඇට සැකිල්ලක් දකින්නවා. දැකලා ළඟ ඉන්න කෙනෙකුට හැරවනවා. අතින් අල්ල හැරවනවා. ඒ බය වුණා බය වුණා මං ඇට සැකිල්ලක් දැක්කා කියලා. ඇල්ලුවේ මොකකින්ද? බය ඇට සැකිල්ලක් දැකලා බය වෙලා ඇහැරවන්න ඇල්ලුවේ මොකකින්ද? ඇට සැකිල්ලකින් අල්ලලා තියෙන්නේ මේ. නේද? ඒක තමයි කියන්නේ ඒක අරමුණු වෙන්නේ නැහැ අපිට. එහෙනම් මේක අරමුණු වෙන විදිහට අපේ මේ සිත සකස් කරන්න පුළුවන්. ඒකට ආශ්‍රය කරන්න ඕනේ. අද ආශ්‍රය කරන්න ඕනේ. ආන් ඒක තමයි මූලික වශයෙන් අපේ ලෝභ දේශව නැති කරගන්න හරි ඊළඟට ගැටෙනවනේ කියයි කෙනෙක්. ඇටසැකිල්ලත් ගැටෙනවනේ ඇලීම අයින් වුණාට හම්බුනේ මම බය වෙනවනේ කියලා. Tamanට ඇටසැකිල්ලක් තියෙනවා කියලා Taman මෙනෙහි කරනකොට තමන්ගේ තුලින් මේක ඇතුලේ ඇට සැකිල්ලක් තියෙනවා කියලා දැනගන්නකොට ආන් අජ්ජත්තං වා කායේ කාය අනුපස්සී විහෙරති. හරිද? ඒක දැනගන්නකොට එහා පැත්තක ගැන තියෙන බය නැතිලා. එහෙනම් ගැටීම නැති වෙනවා. එහා පැත්තේ යට සැකිල්ලක් අරමුණු වෙනවා නම් ඒ ගැන තියෙන ඇලීම නැති වෙනවා. එහෙනම් ඇලීම ගැටීම දෙකම නැති කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. බොහොම සුවදායක ජීවිතයක් එතකොට ඒක. එහෙම තියෙද්දි වෙන්න කියනවා අර පළවෙනි කොටස කරන්න එපා කියලා. ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ජීවත් වෙලා ඔන්න ඔය අට්ටික සංඥාව ඉහළ තලයකට අරගෙන ගිහිලා එක අරමුණකට ගිහිලා මේක ඔක්කොම අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ මේකෙන් මතු කරගනිමින් ඉන්න වෙලාවේ කොයි වෙලාවෙ හරි මාර්ග හිතක් උපදිනවද? ආන්ගේ මාර්ග හිත උපදින අවස්ථාව තමයි පදක්කම ගන්න වෙලාව. මෙතර වෙලා කරපු පුහුණුනේ පදක්කම ගන්න වෙලාව. ඉතින් මම ඔයකට මාත් ඔයයන්ට කියන්නේ අනිත් එකක්වත් කරන්න එපා. පදක්කම ගන්න එක විතර කරන්න. නේද? ඒකනේ වටින්නේ. එහෙනම් අටික සංඥාව ඒ ආරේ එක කරන්න ඉස්සෙල්ලා. පුළුවන් නම් නේද? ඇලෙන්නේ ගැටෙන්නේ නැති. අන්නේ වෙලාවේ විවේක නිස්සිතව, විරාග නිස්සිතව. ඒ ඉතින් ඇලීමක් ගැටීමක් නැති එකක් තමයි. ඒකට ඊට කලින් කොතර පුහුණු කිරීම කරන්න ඕනද? අපේ තියෙන මේ ශාස්ත්‍රීය දැනුම නැති හින්දා පින්නත් ධර්මය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති හින්දා ඔය වගේ මතයක් අරන් ආපු ගමන් බෞද්ධකම කොහෙද යන්නේ? රැල්ල පිටින් කැලි පිටින් යනවා යන්න. හරිද? ඒ කියන්නේ මොකද මේවා විමර්ශනය කරගන්න අපේ දැනුම අඩු හින්දා. හරිද? ඒක බෞද්ධ විදියට මහා එකමුතුවක් මහා හයියක් ඇති කරගන්න ඕනේ මේක මෙහෙම වෙන්න දෙන්නේ නෑ කියලා. මේකින්ද මෛත්‍රී භාවනාව පිළිබඳ ඉතාම කෙටියෙන් තව බොහෝ දේවල් කියන්න තියෙනවා. නමුත් වටින කාරණා කීපය වුණ පොඩ්ඩක් සාකච්ඡා කළා. දැන් ඉතින් පරණ නේද කියපු මෛත්‍රී භාවනාව ගැන කියපු බණ ටික ආය අහලා මේකේ තියෙන වටිනාකම දැනගෙන නැවත නැවත සිද්ධ කරන්න ඕන. මින් ඉදිරියේ අපි මේ වගේ දැනට තියෙන ගැටලු ටික සාකච්ඡා කිරීමක් පොඩ්ඩක් කරලා තමයි පටිසම්පාදය පිළිබඳ තියෙන කාංකාවේතරණ විසුද්ධිය පිළිබඳව සාකච්ඡා කරන්න. හොඳයි. අද දවසේ මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය સિદ્ધ කර දීම පිළිබඳව අපි මේ ධර්ම දානය පුණ්‍ය කර්මය સિદ્ધ කරලා දෙන්න කටයුතු කරපු අනුග්‍රහය දක්වපු ඉන්නත් ඇත්තන්ට විශාල වශයෙන් පුණ්‍ය අනුමෝදනා කරනවා. මේ ඇත්තොත් මේ තමනුත් ධර්මය ශ්‍රවණය කරලා අන් අයටත් කල්යාණ මිත්‍රාශ්‍රයක් අද ලබා දුන්නා. ඉතින් එවැනි පින් බොහෝ පිනක් කරගත්ත මේ ධර්මය ඇහිලා මමත් මේ විදිහට චේතෝ විමුක්තියක් ඇති කරගන්න ඕනේ මමත් මේ විදිහට නිවන් දකින්න ඕනේ මේ කියලා යම්කිසි කෙනෙකුට අද අදිෂ්ඨානයක් සිහියක් ඇති වුණාද ලෝකේ කොහේ හරි තැනක අන්න එහෙම ඇති වෙන වාරයක් වාරයක් ගානේ ඒ තැනත්තා අපායෙන් මිදෙනවා අපායෙන් මිදෙන්න හේතු වෙනවා ලොකු දුරකින් ගැලවෙන්න හේතු වෙනවා ඒකින්ද ධර්ම දානය කරන පින්වත් ඇත්තන්ට නිබඳව නිරතුරු උල්පත් වාගේ පින් මත වෙනවා ඉතින් ඒ ඒ බවක් දැනගෙන අපි හැමදෙනාම තුල ජනිත වුණා වූ සීල පුණ්‍ය ශක්තිය මේ ඇත්තන්ට හේතු වෙලා උතුම් සැනසීමෙන් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.